පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි මේ මොහොතේදී මම බලාපොරොත්තු වෙනවා අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව යම් විග්‍රහයක් කරන්න තවමත් අපිට තේරෙනවා අනිච්ච දුක්ඛ අනාත්ත කියලා වචන පද වශයෙන් කටපාඩම් කළාට අනිච්චතාවයේ පිළිබඳ දුක කියන්නේ මොකද්ද කියලා අනාත්තතාවයේවත් අසාරතාවයේ පිළිබඳ අවබෝධයක් හරි හැටි ලැබිලා නැති බව. ඉතින් මේ මොහොතේදී මේ අනිත්‍යතාවය විග්‍රහ කරගන්නකොට අපි තේරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපිට උපමාවක් ගෙනල්ලා දීලා තියෙනවා අට්ඨියති හරායති jigucchati කියන මෙන්න මේ காரணා තුන ඇසුරු කරගෙන මේ අනිත්‍යතාවය තේරුම් ගන්න කියලා. එතකොට අපි මෙතන හොඳට තේරුම් ගන්න ඕන නොතේරෙන දෙයක් තියෙනවා රාගයෙන් අලුතෙන් මම පටිච්ච වෙනවා දිවේසයෙන් පටිච්ච වෙනවා මෝහයෙන් පටිච්ච වෙනවා කිව්වම පටිච්ච වෙන්න මමෙක් ඉන්නවා පටිච්ච වෙන්න ලෝකයක් තියෙනවා කවම කවදාකවත් මේ ක්‍රමයට නිවන සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ මෙතනදී <clears throat> පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තවම හඳුනා ගන්න බැරි විච්ච නිසා ආසය අනුසේවත් වෙන් කරලා හඳුනගන්න බැරි විච්ච නිසා මහා මුලාවක පැටලිලා යනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන ආසය විදියට යමත් තැම්පත් වෙලා නැතිනම් මොකද්ද වෙන්න ඕන? අනුසය නැගෙන්නේ නැති හැම මොහොතකම <clears throat> එයා නිවන තුල ඉන්න ඕන. අනුසය නැති හැම මොහොතකම පුතඥයොත් නිවන් දැකලා තියෙන්නේ. එහෙනම් පුතඥයන්ටත් රූපයකට පටිච්ච වෙනවා කියලා ගත්තොත් එහෙම පටිච්ච නොවි ඉන්න මොහොතකුත් තියෙනවා. එතකොට කියනවා හතරවෙනි දැහැනට ගියාට පස්සේ අවිද්‍යාව නැල්ලු. ඉතින් අවිද්‍යාව නැති වෙලාවේ බෙල්ල කපා ගත්තනම් හරි පිරිනුවම් පාන්න පුළුවන්. ඉතින් මේවා වැරදි විග්‍රහයන් හරියට මේ ධර්මයේ තෝරගන්න බැරුව අගමුල පටලව ගත්ත විග්‍රහයක්. අපි තේරුම් ගමු මේ අනිත්‍යතාවය කියන එක හොඳට ගැඹුරින් ප්‍රඥාවෙන් විමර්ශනය කළා මේක තේරුම් ගන්නකොට මේ අට්ටියති කියපු උපමාව බොහොම වැදගත් වෙනවා. අපි තේරුම් ගමු මොකද්ද මේ අට්ටියති කිව්වේ? මේක තේරුම් ගන්න බැරුව ඇටසැකිලි දිහා බලා ඉඳලා වැඩකුත් නැහැ. ඇට වගේ ඇට වගේ ලෝකේ කිව්වට වැඩකුත් නැහැ. මේ අට්ටියේදී කියපු උදාහරණය අපි චුට්ටක් පුළුල්ව ගැඹුරින් විග්‍රහ කරගන්න වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු. මේ බල්ලෙකුට අපි දෙන මස් කට්ටක් කපන්න. මූ ඒක එහෙට මෙහෙට දාලා කරකවනකොට මුගේ කටතුවාල වෙන්න පටන් ගන්නවා. මුගේ කටතුවාල වෙලා මේ කුණු රහ දැනෙන්න පටන් ගන්නවා මුගේම කට තුවාල වෙලා එන කුණු රහ. එතකොට මූ රැවටෙනවා අනේ මේ කුණු රහ තියෙන්නේ මස් කට්ටි තමයි කියලා හිතාගෙන. කොයි තරම් මේක හැපුවත් වැඩක් වෙන්නේ නැහැ. මුගේ කටතුවාල වෙලා අවසානට දුක් වේදනාවක් ඉතුරු වෙනවා මිසක් ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් මේ බල්ලා රැවටිලා තියෙනවා මේ මස් කට්ටේ තමයි රහ තියෙන්නේ. මේ මස් කට්ටේ තමයි ආස්වාදේ තියෙන්නේ කියලා. මූ රැවටිලා තියෙන්නේ ඇත්තටම මේ මස් කට්ටේ නෙවෙයි. මූ රැවටිලා තියෙන්නේ ඇත්තටම අර තමන්ගේම කුණු රහට. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. අර බල්ලෝ වගේ තීරණ තීරණ ගන්න ගියොත් අඥානවන්තයන්ට මේ අට්ටියේදී කියපු උපමාව තේරුම් ගන්න බැරිව යනවා. දැන් අපි ඇත්තටම නුවණින් ප්‍රඥා විමර්ශනය කරලා බැලුවොත් මේ බල්ලා පටිච්ච වෙලා තියෙන්නේ අර මස් කට්ටද අර කුණු රහටද නුවණින් බැලුවොත් තේරෙනවා බල්ලට හිතන්නේ මස් කට්ටට පටිච්ච වුණා මස් කට්ටේ රහ තියෙනවා මස් කට්ටේ ආස්වාද තියෙනවා කියලා හැබැයි මේ ආස්වාදයක් කියලා මු රැවටිලා තියෙන්නේ තමන්ගේම අර කටතුවාල වෙලා කුණු රහට බව මේ බල්ලට තේරුම් ගන්න බෑ අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ නොදන්නා අනිත්‍යතාවය හරියට අවබෝධ කරගත්තේ නැති මේ අට්ටි ඇති කියන උපමාව හරි හැටියට තේරුම් ගත්තේ නැති පිරිස් හිතනවා මේ ලෝකෙට තමයි පටිච්ච වෙලා තියෙන්නේ. ලෝකේ රූප වලට තමයි පටිච්ච වෙලා තියෙන්නේ. සද්ද ගන්ධ රස ස්පර්ශයන්ට තමයි පටිච්ච වෙලා තියෙන්නේ. නොතේරෙන එකම කාරණාව තමයි අර අනුසය මම වශයෙන් ගන්න හැම මොහොතකම ආසය ටික ඇතුලේ තැම්පත් වෙච්ච දේවල් මම වශයෙන් ගන්න හැම මොහොතකම අනුවසයෙන් නැగిලා ඇවිල්ලා මේ ඇතුලේ Tamanගේ කුණු ගතියටම පටිච්ච වෙලා මේ සංසාර ගමන හදන බව කාටවත් තේරෙන්නේ අර බල්ලට නොතේරෙන එකම කාරණාව තමයි මොකද්ද? මූට තේරෙන්නේ මේ මස් කට්ටේ රහක් නැති බව, මස් කට්ටේ ආස්වාදයක් නැති බව. මූ තමන්ගේම කුණු රහට රැවටිලා මේ මස් කට්ට අල්ලගෙන අල්ලගෙන දඟලන බව. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නවා. කොයි තරම් මේ බල්ලා මේ මස් කට්ට කාලා බඩ පුරව ගන්න හැදුවත් මේක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ අන්න ඒ වගේ තමයි. මේ පෘථජන ලෝක සත්‍යෝ අර තමන්ගෙම කුණු ගතියට රැවටිලා රැවටිලා මේ සංසාර ගමන පුරාවට කලේ රූපවල වලට පටිච්ච වෙනවා රූප වලට පටිච්ච වෙනවා කියලා හිතාගෙන රූපේ තමයි තියෙන්නේ බැඳෙන්නේ එක කියලා හිතාගෙන අර කුණු රාග ගතියට ද්වේෂ ගතියට මෝහ ගතියටම පටිච්ච වෙවි පටිච්ච වෙවි නැති මමෙක් විද්‍යාමාන කර කර විද්‍යාමාන කර කර මුලාවෙන් මුලාවටපත් වී සංසාර ගමනක් හැදුවා. එනම් මෙතන තීරුම් ගන්නවා. මේ ආසේ විදිහට තැම්පත් වෙලා යමක් නැත්තම් හැම මොහොතකම නිවනක් දකින මොහොතක් පෘථජන සත්වය නිවන තුල ඉන්නවා. එතකොට අහඹු ලෙසත් සත්වය පිරිනුවම් පාන්න පුළුවන්. ඇයි? නිවන් දැකලා ඉන්න මොහොතකුත් තියෙනවා. මේවා වැරදි විග්‍රහයක්. හොඳට තේරුම් ගන්න ඕන. මේ ආසය අනුසය තෝරගන්න බැරුව දඟලන දැඟලිල්ල. අපි ප්‍රඥාවෙන් නුවණින් යුක්තව විමර්ශනය කරලා බලනවා. ඊළඟට මේ හරායති කියපු උපමාව හරායති කියලා කියන්නේ මොකද්ද මේ හරයක් නැහැ කියන එක කේල් කඳක් වගේ කියන එක අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් අරටුවක් හොයන්නේ කියලා කේල් කඳක් ගෙනල්ලා කොයිතරම් පළපලා පළපලා අරටු හෙව්වා මේක ලැබෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි මේ ලෝකේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තුල නැති එකක් හිතේ මානසිකාර කරගෙන අර මුලාවට පටිච්ච වෙවි පටිච්ච වෙවි මොකද්ද කරන්නේ නැති මම එක් විද්‍යාමාන කර කර මේකේ ආස්වාද කියලා යමක් හොයනවා. හැබැයි ආස්වාද නැත්තම් මේ රැවටිලා තියන්නේ කොහෙටද? මේ රැවටිලා තියෙන්නේ අර මම එක් විද්‍යාමාන කරගෙන අර ආසේ මතු කරගෙන අනු විදියට මෙන්න මේවත් එක්ක සයනය කළා. නැවත නැවතත් ආසේ හද හදා යන ගමනක් බව නොතේරෙනවා. එහෙනම් අපි ඊළඟට තේරුම් ගන්නවා. ඇයි මෙතනමින් jigujjati කිව්වේ? මේ කරන්නේ ඇතුළ ගඳ ගස්ස ඕන වැඩ. තේරෙන්නේ නැති එකම කාරණාව තමයි මේ මල මුත්‍රා වගේ ඇතුලාන්තයේ කුණු වලින් පුරව පුරව මේ කුණු ගොඩ අවුස්ස අවුස්ස අර ආසය නැමෙති මල මුත්‍රා කඳ නැවත නැවත නැවත නැවත අවුස්ස අවුස්ස උඩට අරගෙන මොකද්ද කරන්නේ මෙන්න මෙව්වත් එක්ක බුදියනවා හැමතැනම ගා ගන්නවා අනා ගන්නවා නැවත නැවතත් ගඳ ගන්න සංසාර ගමනට වැටෙනවා මෙන්න මේ විදිහට නැවත වතාවක් අපි තේරුම් ගන්නවා මේ අනිත්‍යතාවය කියලාම කියන්නේ මොකද්ද මේ අපි මේ ලෝකයේ තුල හෙව්වට ආස්වාද කියලා දෙයක්. මේ ලෝකේ ආස්වාදයක් නැහැ. අර කුණු ගතියට රැවටෙනවා විතරයි, මුලා වෙනවා විතරයි. එහෙනම් සංසාර පහත් සංසාර ගමන්ට ඇදගෙන වැටිලා. දූෂිත වෙන එක පහත් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක අසාර වැඩපිළිවෙලා. එහෙනම් අපි තේරුම් ගන්නවා. මේ අපි හොයන ඉච්ඡාව මේ ලෝකෙන් කවම කවදාකවත් ඉෂ්ට කරගත නොහැකි ඉච්ඡාව. මේ විලිඟුව පස්සේ යන්න යන්න අර කුණු ගොඩත් එක්කම බුදිය බුදියා නැවත නැවතත් කුණු හදනවා මිසා ගඳ ගස්සවනවා මිසා මෙතනදී සැපක් නම් සුඛයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. සාරත්වයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. මෙන්න මේ විදිහට මේ ධර්මතාවය තේරුම් ගන්න අවබෝධයටපත් වෙනවා. එහෙනම් නැවතත් මතක් කරනවා. මේ බල්ලා පටිච්ච වෙලා තියෙන්නේ. මස් කටටද කුණු රහටද කියලා නැවත නැවතත් හිතන්න. අර බල්ලාට හිතෙන්නේම මස් කටටයි බැඳිලා ඉන්නේ කියලා. මෙන්න මේ වගේ අර තිරිසන් වුණාට පස්සේ අර බල්ලට නොතේරෙන කාරණේ වගේ අපිට ප්‍රඥා ඇස පහළ වෙන තාක්කල් මේ පටිච්ච උනේ මස්කට්ටට නෙවෙයි කුණු ගතියට කියලා බල්ලට අවබෝධ නොවෙනවා වාගේ අපිටත් තේරෙන්නේ නැති එකම කාරණාව තමයි රූපෙට පටිච්ච වෙනවා අන්න අර කුණු ගතියට නෙවෙයි පටිච්ච වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන රූපෙට කවුරු පටිච්ච වෙලා නැහැ මේ පටිච්ච වෙන්නේම අන්න අර කුණු ගතියට මේක අට්ටිය දිගේ උපමාවෙන් හොඳට තේරුම් අරගෙන තෝරා අරගෙන මෙන්න මේ පිළිබඳව නිර්වුල් අවබෝධයකටපත් වෙලා අර ආසේ නැමැති කුණුගොඩ නැවත නැවතත් මතු කරමින් අන්නේ රාගානු දේශානු මෝහානුත් එක බුදියලා අර මල මුත්‍රා ගොඩේ තැවරි තැවරි ගඳ ගස්සන ස්වභාවයටපත් වෙන්නාක්සේ මෙන්න මේ කෙලෙස් කන්දේ මෙන්න මේ කුණු ගති ටික තුල පටිච්ච වෙවි පටිච්ච වෙවි නැවත නැවත පහ සංසාර ගමනට නොවැඩෙත්වා මෙන්න මේ ප්‍රඥා ඇස පහල කරගනිත්වා සංසාර දුකින් අත මිදෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි